ධර්මානුශාසනා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ මේතිගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උඩවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ හොಂತಿ අභිප්පනෝදයං චිත්තං පස්සතිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති සමාදහං චිත්තං පස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං අස්ස සිස්සාමීති සික්ඛති විමෝචයං චිත්තං පස්ස සිස්සාමි ති සික්ඛති සෞරවණීය යෝගාචර මහා සංඝරත්න අවසරයි අනිකුත් උපාසක මාතෘ සම්බන්ධ කරගෙන සතියක් පාදා බ්‍රාහස්පති දවසේ මේ කරගෙන එන ධර්ම දේශනා මාලාවට මාත්‍රිකා වෙලා තියෙන්නේ කිරිමානන්ද සූත්‍රයේ අංගුත්තර නිකායේ දසක නිපාතේ සංග්‍රහයේදී ප්‍රඥා සූත්‍රය. අපි මේ වෙනකොට කිරිමානන්ද සූත්‍රයේ සඳහන් සංඥාවල් 10න් නමයක්ම නිම කරලා තියෙනවා. දසවෙනි ආනාපාන සති කොටසයි අපි මේ දවස්වල මේ දිනවකවානුවේ මාත්‍රිකා වෙලා තියෙන්නේ. අපි අද සමස්තයක් වශයෙන් බලනකොට 16 වෙනි ධර්ම දේශනාව ආනාපානී දැන් ඉන්නේ අපි තුන්වෙනි පර්වයේ. මේකට කියන්නේ චතුස්ක වශයෙන් තමයි දක්වන්නේ ප්‍රථම චතුස්කය, දෙතිය චතුස්කය, තෘතිය චතුස්කය කියලා හතරවෙනි චතුස්කය කියලා හතරක් තියෙනවා. අපි අද මේ ආරම්භය ලබා ගත්තේ තුන්වෙනි චතුස්කයට. එයින් පළවෙනි චතුස්කය සූත්‍රයේ සම්මයන් කියන කාරණාවක් virtue මේ සමතේම සීගත කරන්න පටන් අරගත්තොත් ඉගෙන පිළිදෙක ඕම ආත්මාවක් භාවනා ජීවිතයකම ඒ උත්තරයගේ මේ කුච්චේ නිසා මාතිය නිසා සාමතර

දුන්නා සමත උපායතු වේවා විපස්සනා උපායතු වේවා හිත සමාධිගත සංඥා සංකීර්ණා කියන්නේ ලක්ෂණ 10ක් ඒ ලක්ෂණ 10 කියවන පොඩ උපක්‍රමයෙන් හෝ ඒකිට මොන ධර්මානුකූලව සාමාන්‍ය උපක්‍රම විස්තර කරනවා භාවනා කරන්නට තමන්ගේ ජීවිතයේ මේ සංගීතියාව වැඩෙන බවට ඒ අපි දා මනස් කරපු දේ විදිහට වත් කරගත්තු කෙටිය අපේ හිත අතීතානුභවන චිත්තේ හෝ අනාගත මට්ටම් දෙන්නේ ඊටයන් වෙච්ච දේවල් කොහෙමින් අතීතයන් පශ්චාත්තාප වෙනකන් විලිච්චවරක් අනාගතය ගැන කුමාමින් කීනවාමින් සුඛ වෙනකන් ඉන්නේ ඊයේ හිතට යන්නේ ඒ වගේම අභිනතං චිත්තං අපලතං චිත්තං කියන විදිහට අරමුණට අල්ලබදාගෙන අරමුණ මාසා කරගෙන නැත්නම් මෙලෙවින අරමුණ අල්ලා ගන්නා වූ ලෝභයි දෙහිතක් අපලතං චිත්තං කියන විදිහට ඒ අරමුණ කෙරේ තාව මතකින් දුමතන් කියන අමිහිරි අංගා මේ ආස්වාද රහිත ඒ හිතකුත් නැහැ සම හිතක් කියනවා වේගනා කවදික තරහක් ඉතර ඇලීමකින් දුක ඇතිවෙමින් දුර ගතියෙන් තේපවතින. ඒකවල ලක්ෂණ කරන්නේ. ඊගාවට තියෙනවා ඊනම් චිත්තං පරිපක් වෙන චිත්තං. නීතිමත් ගතියකුත් නැහැ. අධික වෙවිසි ජීවිතේ. ඕකෝයි හරි පයින් නැත්නම් පරිපක්කන අකුරේ තොර හිත කියලා කියනවා. ආ මේකේ විදිවත් ආය ඉවරම පහක් වරණ කියනකොට අයක් වශයෙන් පරිසම් සමාජයේ සමාජලාට පෙන්නනවා. අත පිටින් බොහෝ විට කතාව පෙන්නන්නේ කොහොමද? ඒක අවුත් නාමෙන් චන්ද ව්‍යාපාද කියන්නේ. මෙන්න මේ කරුණ බාධක කරුණ අයින් වුණාට පස්සේ ඒ හිතේ ඉන්ද්‍රියාන අනිවත් කරනවා. එක එක ඉන්ද්‍රිය ධර්ම සමාජීකව වීදී කියන තරකයි. ප්‍රඥාවෙන් වුණා සත්‍යාවේ හිත නරකයි. සත්‍යාවේ තුල ප්‍රඥාවේ හිත නරකයි. මේ විදිහට ඒ යුගල ධර්මයේ සමවෙන්නේ. මේ සමවෙනකොට යෝගාවචරයට වාගේම සාධුත්වයේ විරිය වාහන සම්. ඒ දේ සත්වේ නැවත නැවතත් එකන පවත්තන් අවශ්‍ය මධ්‍යස්ථ වීරිය මුදික වීරියක් නෙවෙයි. කොහොත් අඩු සීකල වීරියක් නෙවෙයි. අදහක් වීරියක් ප්‍රවෘත්ති කොහොමද වැඩි වෙන්නේ? මෙන්න මේකයි මාතෘකාව. එතකොට ආදීවනේ කිච්ච වෙනවා රූප වේදනා පිළිබඳ ජීවන පොළ. ඒක තුන උනත් හොඳයි කියලා. ඒව ආශ්‍රය කරන ආදීවනේ ඕන කරුණ 10 යහපණ චිත්ත මහත්කයක් ක්‍රමයක් තමයි උදතලයක් තමයි පොඩි දරුවෙක් මේ මහකුලව ඇවිදිනේ. සංකෝප මනස දෙකයි දෙන මේ දෙකක් නෙවෙයි. ඒක කණිචාම වගේ ඕක විස්තර කරන දෙයක් තමයි. මේකේ නාට ආයෙත් විදිහට කාගෙනුත් ලොකු හයියක් ඇති වෙනවා මේ පොළේ සම කරගෙන යනවා කියන්නේ. ඒක අපි ඒ වෙනකොට හිතුවොත් කෙනෙක් එහා අදාළ දෙන පැනල් එකක් කරගෙන ගලා පැනල් එකක් සම්මුඛ කරලා ඒක උඩ සම්පර්ක කරගෙන යනවනේ. අල්ලාගෙන පයින් යන මනුස්සයෙක් මේකේ යන්නත් ඉන්නේ. ඉමේ යන්නත් ඉන්නේ. මේ මනුස්සයා කරන්නේ බැලන්ස් එකක් කරලාගෙන ඒකට නැගෙන ඒකට කරුණක් ඒකට සම්බන්ධයි. ඒකෝට ඒ සම්බන්ධ භාවයේ උපිච්ච ආකර්ෂණ. ඉන්නේ වේලාව කරගෙන කරගෙන සාදුස් කරනවා නෙමෙයි. අපි සම්බන්ධ භාවයේ ආදිවෙන්ජක් වෙනවා. අන්නේ විපස්සනා වෙන්නේ ආවෝ මේ චිත්ත ඒකාග්‍රතාවය. සාමතේ තියෙනා වූ මේ කාර්යතාවයන් පිළිබඳව ඒ කපකපා කුතුනා වෙන් කර කර වෙන් කර කර බලනකොට අපි මෙතෙක් වෙලා සාකච්ඡා කළා වූ මේ ධානයක් ලැබීමට අවශ්‍ය කරනා වූ සුභෝපේ වාක්‍යනා වූ වේවා ඥානගත මාර්ගයක් ලැබීමට අවශ්‍ය කරනා වූ විචේ සාකච්ඡා කරන ඉතින් ඥානයකට වෙනව තාම වැදගත් සයිසික පහක් තියෙනවා. සමතේ තමයි ගන්න. විපස්සනාවේදී ඉගෙන ගන්න යුතුයි. මේ විපස්සනාවට ගැළපෙන කාර්යකාරක කරන දෙවි. මේ පහක් කියන්නේ සෝතාපන්න වීර්යය ඒකාන්ත ඒක නිසා අපි විපස්සනා යෝගාවචරයට යෝගාවචරයට පැත්තේ සම්පේ කියන ආරමුණට හිත නැගෙන්නේ. අපි දෙන්න ගන්න ආරම්භ සම්මුතිය විපස්සනා යෝගාවචරයට අනිකාර ආරමුණ නිතර වෙනස් වෙනවා. අන්නේ නිතර වෙනස් වෙන ආරමුණ වෙනස් වෙන වෙන කාලෙකින් ඒකේ චිත්තක්ෂණේ එකක්වත් සමාන වෙන්නේ. ඕනෙ පොරෙක් කල්ලා ගන්න. පැනලා. රත් වෙන කුච්චෙම අරල දෙන්නම් වඩ අද විකල්පයේ සෝපාන. මේ විකල්පයේ සුද්ධ භාවය එක චිත්තක්ෂණ ඕනම කෙනෙකුට ගන්න. ඒක වෙනකොට මිනිස්සෙක් වෙච්චාම කිසිම බාධාවක් නැහැ. අනන්ත ඕනේ අරමුණකට ඒක මේ වන්න පුළුවන්. නමුත් මේ අරමුණ ඉස්තයක් නම් ඒ අරමුණේම අනාව සිද්ධානාසුළු උපදර්ශනය ස්ත්‍රියක් පුරුෂ රූපයක් ස්ත්‍රී රූපයක් වගේ ඒකම නැවත නැවතත් නැවත නැවතත් හිත බැඳලා යනවා ඒ බැඳීම යන්නේ වලක්වා ගන්න බැරි තරම් ඉන්නේ කියනවා නම් ඒ විතරක් ඒ අරමුණේ වේග ගන්න බැරුව තෝරා ගන්න බැරුව වශී කරගෙන මගලවා අර මුලටම හිත ඇදීගෙන යනවා කාමයේ තමයි යන්නේ එහෙම නැත්නම් ආරයි කියන විචාර ගුණ. කැරටි ගුණ. ඒකකටම කේන්ති යන්නේ දිනු දාකන පාරමී අතුරුපත්යක් විදිහට කරන වතුර ඉඳක තියෙන එක තනාන වස්තාවක තියෙන. මේක දක්ෂකොටම සුදුගේ ඉස්සතත් ඉස්සත ගලපෙන්නක් කියලා ඒක තියක් නොබලත් ඒක බලන බලන බල බල අර ඒකට මේක නම් කරනවා ඒක නම් නම් නම් නම් කියන දෙයක් කල්පනා කියනවනම් ඒකම යෝගාවචර ශක්තියක් උපදෙයක් උගන්තු මාර්ගයක්. ඒ යාරම් කීමේ දෙයක් තියෙනවා. මේ පිළිවෙල අර බලවත් ආසන්න සම්ප්‍රදාය පාලකක කරුණේ විදිහට කියලා. මේ යෝගාවචර වාස්තව කරන්නේ මේ ඉස්ලාම ආදී හතක් හතක් විතර විතර ගන්නකොට මේ කුරුතයක් වාගේ එවැනි අවස්ථාවල විතක් විතක් විසින්න නැගහිනවා. මෙන්න දුක්ඛයක්. අර පිළිති කියක්. ඔක මේ හිතේදී වෙන උත්තරක් වගේ. නැවත නැවත කරන දෙයක් වඩපත් වෙන්නේ අනකොට ඒ හිතේදී මේ තියෙන පිළිලාට ආස්වාද වෙන්නේ නැහැ. ඇතුලේ තමයි අර පිළිති තමයි දුකේ ආත්මය පාවෙන්නේ. ඉන්න පාවෙන්නේ නැහැ. ඕනේ කියනත් වෙනවා එතකොට යෝගාවචරයයි අනුසුත කියා ඒ අරමුණ ආස්වාද කරගන්න. ආස්වාද කරගන්න වැඩි කාරණා අසු කරන ගතිය අඩු වෙනවා. ඒක මොකද හිතන්නේ පමණින් ඉතලදී. ඒක වල වේදනා චාරේ කියන දෙවෙනි. ඥානන්දය අධිචාරය කරන්නේ කියන දුරු දෙයක් නෑ. අරමුණට නැඹුණාට ඈත වෙලා මේ අරමුණ අසකාලම ආශ්‍රය කරලා මේ පිළිමැදලා මේ විමසලා කරලා මේ ප්‍රසන්න වෙන්නේ කියලා ඈතින් බලලා වෙන්නේ. ඒක නිසා යෝගාවචරය මුලින් මුලින් මේ කටේ පුරුදු කරනවා විචක්කේ විචක්කේ විසුණුන කරනවා. ඒක තමයි මේ සෝදානමට ඔය කියන මොනවා ප්‍රතිඥාවක් පාරක්කේ ඒ විචාරය සංග්‍රහණය කරන්නේ ඒ කියන්නේ මේ යෝග ආචරණය විචාරය වැඩ කරනවා විමුක්ති දුන්නේ ධර්ම විචය නේ මේ යෝග ආචරණය දන්නේ නේ විචක්කය කියන තාක් ධ්‍යාන කාලෙට කරන්නේ ධ්‍යාන වගේ දෙයකට කියනවා ආලෝක පහල වුණා නිමිත්තක් පහල වුණා සකයේ පහසුකම් හොඳ පරිවේය වාක්‍යෙම තීරාර පාතුන ඒ චිත්තක්ෂණය කරලා කියන්නේ ඊගේ කුසිතේ අනාගතයේ තියෙන ඉතාලි ඒක මානව ආස්වාද කරගන්න කිව්වේ ඒකයි මේ චෝදන. ඒ වගේ අනුකම්පිත කරගන්න කිව්වේ. ඒ වගේ තමයි නිදිමත දුන්නේ අති අකයි භාවයේ. අතික මේ වීදී දුන්නේ නිසා මේ විතක්කය පවා කතියක්. නමුත් ඒක දැන් කරදරයක් අසුත් කියලා හේවි ගැටෙන්න ලකුණු කියලා බලන්න මෙන්න මේක නොවීමට ආචාරයේ ප්‍රශ්නය. ආකාරයේ කුත්‍ය දේව විචාරය කරන්නේ. මේක කියලා ඈතින් බලලා නතර වෙන්නේ හැම ඉත අරමුණු වල නැංගීමක් ආකාරම ස්පර්ශක. මේ දෙක සමව ක්‍රියාත්මක කරනවා නම් එතකොට ඒ යෝගාවචරයේ ඉත අරගෙන ඉතර කියනවා. ආත්මයේ දෙක සංසිද්ධිතා විපස්සනාදී කියන වෙනස. මුත්‍ය දෙක එකමයි. විපස්සනා වේදනේ බොහෝ විචිත්‍ර විතරයි. ඒකද පරිපීඩනය කරනවා කුසෝසන පිළිබඳ දෙකක් අල්ලපන්. ඉතින් කුසෝසන යවනවා තමයි කරන්නේ. බලන්න බලන්න කොච්චර කැලුවත් ඒ ඒ ක්‍රියාවටම ඉදහාමන තාක්ෂණිකත් වෙනසක් ජීවිතයේ පිටවදේ විදර්මයේ ඉදවීමේ අවස්ථාව, අමෙනි ධාවන අවස්ථාව, අමෙනි සමන අවස්ථාවේදී ඉතිහාසාව මුචිතේ විතරයක්. මුචිතලා ගන්න මේ විකල්පී අත්දම දෙන්නේ මේකම වැඩි යුතුයි. මේක අනුමුදිත තියෙනවා. කුලිකා ඉක්ුත් ගානක් ගන්න පාටිය යනකොටම මේ විතක්කේ අර මේකට අත්දෙවි ඒ සම්පේ ආවාදි වගේ මේ වෙච්ච සංකතිය දැක ගන්න විචාර දෙන්නේ විචාර දෙන්න තුමනේ මගේ හිත ගන්නා කියන රකඩක් ඉවරකට ඒක කොච්චර සාහනකට උදන් නැතුව කොච්චර කියලා ආසවුනොත් එන්න අපිට බෑ. ඡාරයේ නෙවෙයි නිද්ද වෙන්නේ අත්විඳින වීමයි, ආයත වීමයි, බැගෑ වීමයි. ඡාරයේ ඉතර වෙනවා නම් ඉතර වෙනවා නම් කොච්චර රාග ගන්නවද එකක් නෝ සුඛම දාන එකක් නෝ නිදිමත ගන්නවද එකක් නෝ ඒ බව ඉතට අසුකලෝ නිවෙත. ඉතින් අපි දැක්ක විචාර දෙක පිළිබඳව සුඛ අවස්ථරයා ආද සුතමේ ඥානේ ඒක දන්නවනේ. ඒක කාර්යය කියනවා. මේක විද්‍යාත්මක විද්‍යාත්මක දෙනවා. මේක සත්‍යෝචාරයෙන් අනිමානෙම වැඩ කරනවා. මේක ඇලී දුරු නිවික් මාතෝ ශක්තිමත් එක් වෙනවා නම් ඒක වැඩක් නෑ. ඒක අකීකම් කරන කීකම් කරන්නේ. ඒක ඉතිරි කරන්න බෑ. වෙන ආරම්භයක් කරන්න බෑ. නිසා මේ සාමාන්‍ය කියන වත්පත් සංස්කාර වෙච්ච උපකාර වෙච්ච මේ විචක්ෂණ විචාරකේ එකම ආරම්භ කුසීමයක් නැති කිසිම ආකාරයක් නැහැ. මේක චිත්ත විවේකයේ කියලා කියන්නේ ඉස්හායම් වෙලාවකට දුරාචාර විතර විචාර සුසතුරාට තියෙන විවේකයේ මොකද විවේකයේ ඉල්ල වෙනවා අර කියනවා දැන් වෙන දෙයකින් ප්‍රාණාවක් නැහැ විනාඩි 15ක් ඉතින් දැන් තියෙන්නේ අර මේ විනාඩි 15ක් කරනවා කියන්නේ නේද නැහැ කියලා වගේ විශ්වාසයක් නැහැ අර විවේකයක් මේක සම්පූර්ණ නෙවෙයි. යෙදෙන කරන කාලේ වෙලාවක් තියෙන විවේකෙ නෙවෙයි. ආවනම් හරියෑමෙන් ඇති චිත්ත විවේකය. ආන්ති චිත්ත විවේකෙ තියෙන්නේ කොහොමද? ළඟින්ම අපිට උදව් කරන මේ විතරයි. ඉතින් මේ විදිහට පරිචාරක පිටිවිලේ අර විවිධාකාර සම්බන්ධ නොවුනා වූ අමුතු කොහොමද චිත්තනාසුදු විදර්ශන බැඳීම තමයි මේ කුසෝරුගේ ස්වභාවය. ඒක තමයි මේ සමකොච්චර රැකියාවක් තියෙන නැත්නම් දෙවොලම වේදී කියන කවදාවත් ඉස්සරහට ගොඩක් වටිනාදයක් භාවනාවක් කියලා තේරෙන්න විනිදර්ශන හේතු වෙනවා. ඒකද ඔය ස්වාමීන් වහන්සේ කියපු විදර්ශනයක් කියන්නේ මේ වෙලාවේ එකක් තමයි අපි මේ විහාර කියන වගේ දේ සිතලා තියෙනවා. ඒක උදේට සමාන වෙන්න තියෙනවා. මේක පිළිමත් ඉතින් පොලිස් කරන. උපදාන උපදාන කරන්නේ ඒකලක් පිළිස්සලා. මේ රෙජිකාලෝක කියලා මේ අනේ ඒ දැඩිව එකකින් නගන. අනිකට අරගන්න ඕනේ ඔය තේ කඩපු දෙකක සංකෝල ධර්මයෙන් මතාවනේ. මොනවා හරි දෙයක් ආගන්න පුළුවන් කියලා කරනවා. ඒක නිසා මේ මල්ලකට අත්දැකීම අහු වෙලා තියෙන මානසික එක තැන කරන අනික අපි සම්ප්‍රකට අල්ලලා හරි දැඩිකොට අල්ලා ගැනීම විතක් දැඩිකොට අල්ලා ගන්න තේ දැඩි පිළිමැදීම විතක් ඉමේ මැදගෙන මැදගෙන මැදගෙන මැදගෙන කියෝ අර ඉස්තරේ කියන්නේ මැදගෙන කැමරා පිටරකට ආවොත් තමයි ඒක සිද්ධ වෙන්නේ ඉස්තියක් දෙනවා ඊළඟ ගන්න අන්න ඒ වගේ තමයි විචක්ක විචාර දෙක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න ගමන් ඉස්සල්ලාම තියෙන්නේ ආකර්ෂණයක් ඒක තමයි. මේ ඉස්සෙල්ලා කරා. ඒ කියන්නේ ආයතනයේ එන්නේ නැහැ. විචාරයමාද පුතන්සෝතුති. තීන මිත්‍රවගේ ඒ දේවල් ඇවිල්ලා තියෙන දේවල් දැනට ඇවිල්ලා තියෙන දේවල් කපලා දාන්න. විචක්ක විචාර දෙක නැත්නම් කියන විචාර විචක්කේ කරන්නේ නිවන්පත්. විචාරය ඥානයේ සාකච්ඡා කරනවා. මේ දෙක හරියට වැඩ කරනවා නම් පහළ වෙනා වූ ප්‍රීතිය දුකේ පාස්තාවය ඒකාන්තතාවය ඒකාන්තයි පාමන දෙකක් ප්‍රීතිය කරන්නේ ඕන විදිහේ මේ දේවල් මතුවෙන්නේ ඒවා විස්තර කරන්න ඒවාට නිරන්තරයෙන් කාණ්ඩ පිටිතිර සංකල්ප. ඒත් ඒක නිකන් කරන්නේ ඒක තවදුරටත් මැදගෙන මැදගෙන මැදගෙන යනකොට පිටරේ තියෙන අර නියම පිටර ගන්න ඇතුළට පිළිවිද ගන්න කියන්නේ. ඒ වගේ තමයි ධානික ධ්‍යාන භාවනාවකෝ අපි කරන ධ්‍යානයක්. සමාධිය ගන්න කෙනාගේ අරමුණ ඇල්ලුවා. අරමුණ පදන් කරවා කවුල ගත්තා. ඒ නතර කරන්න කිව්ව තවදුරටත් සම්පූර්ණයෙන්ම වෙන්නේ. කොහොමද? කොහොමද? මොකද බලන්න බලන්න බලන්න අරමුණට හිත ගියා නම් ඒ අරමුණ විදියෙන් වෙච්ච ලක්ෂණ නෙවෙයි තව දුරටත් බලන්න ඕනේ මම මැද තව ගැඹුරු කරන්න ඕනේ කියලා අර විචාර බුද්ධිය නවත්නා කියලා ගන්නකට ගන්නවා කියන්නේ දුර්ලභතාවය ඉස්සරහින් පටන් ගන්නවා අවකාශය කරන්නේ ගන්න බැරි තරම් ඉස්සර මේක පටන් ගන්නවා උත්සාහ ගන්න බැතර විතර වෙන්න තමයි අපි කියන්නේ. ආදී ධර්මතුම විචාරයෙන් අඛණ්ඩ ජීවයක් ඉදර ජීවන් කරන්න උදව් කරන විචාරයක්. මේ විචාරයේ තමයි අපි මෙහි කරන්නේ. අර මෙහි යම් තැනක මෙහි කියන්නේ යම් තැනක අපි දෙන්නේ නැහැ අර අපි කරන්න ඕනේ නැහැ කියලා අපි ඇතුලේ ලොක්ක බලන්නේ සාකච්ඡා නිසා නිදිමත මුක්ත වෙනවා. ඒ කරන ඉදිරිපත් කර ගන්න අරමුණ ඉතන කියනවා ඊට පස්සේ ඒ මත දැක්කම මම මතකවත් යන්නට බැරි වෙනවා ඉතින් ඒක කොහොමද කරගත්තම මේක තැනක නොසැලෙන විදිහට සුරම්‍ය විදිහට දැක්කා. දැක්කත් වටේ කටුවද යනකොට සමහර රවුමක් ඇදෙනවා. ඒ වෙලාවම ඇදෙන වෙලාවෙ විදියට මම කටුව පෑනවා. අපසම්බර වෙන්නේ නැහැ කියලා ඉතින් විතක්කේ එල්ල වෙච්ච ආකාරය. උඩ ඇද අග වගේ පිළිවෙලට බලනකම් විතක්කේ සම්පූර්ණ මේ මනුස්සයෙක්ගේ ලබදා ගැනීම අල්ලලා දෙනවා නම් පැවිදි කියලා කියනවා නම් විචාරයට විචිකිත්‍ය ආරම්භ සාමේ විචාර විචාර එක අනුරාකන බලනවන දුර්ගාවදන කවදාකවත් පරිපීති කුසහලේවත් අරුදී මොකද නරකවත් අරුදී රාග ආදී ගැටුම් කතා වෙලාවක් ඉහාවට තමන්ගේ පැත්තට භාවනා පැත්තට ඉක්ලේශී පැත්තට සමිතක් ওই තාක්ෂණික භූමි කිරීම මේ චිත්ත පරිසංවේදී ප්‍රතිස්ථානික ජීවිතයේ අවශ්‍යතාවක්. මේක සම්ප්‍රදායිකූල අනුවාගතා වෙන්න කොහොමද? ලක්කට සමරෙක් කියන වාහනයක ඒ පරාගමත දෙවිදිමින් ඇවිල්ලා පරාගෙ ඉතිරි විචාර. ඊට පස්සේ මේ පරාගත් මේක මේ කප්පලක් කරනවා සාධකයක් මරක් කියලා එතකොට මේ මමර දාන. ඒකේ කතා ඉවර ඊගාට වලට කියන. ඊළඟ බලක වහන වහණේක විතර. මේ බලේ මේ පරාග මණ්ඩලයේ මාත්‍රය ඇවිදීමේ කරවෙන්නේ පරස් පරාගණ කරන්නේ ආස්වාදයේ කෘත්‍ය කරන එක. මේක සීල බලේ පාඩ වැඩේ කියාට පරාගයක් කරන නැත්නම් ඒක මම කම්මැලි කරනවා. ඒ මතකයි. මේ ඒක අපි යනවා අරකට කියන්නේ අර්ථ කවදාකවත් හොඳ විදිහට ඒ මේ මොනිටින් කියනවා මොකක්වත් බලන්නේ ඉතුරුතරයි කියන්නේ අන්දේක. මේ පිටිවෙන් මේ ඉදිරියට මොනවද කරන්නේ කියන මොකක්ද කියන්නේ. උදේ පරිච්ඡ පරිපූර්ණයි. ඒක තේරෙනවා මේ අතුරු බැඳන බෝම්බගේ පිටේ කරනවා. ආන්‍යෝගේ ධර්මය ක්‍රියාවත් වුණා. ඒ යෝගාචර ධම්ම විදේ නැත්නම් මේ මහානාථ අනුමය විපාකෙදි පූර්ණිම අරගෙන ඒව මනින්දයි ඉරක්කයි හදගන්න. පටන් ගන්න සුදුසුකම ඕනෙම මේ රජකම තමයි ජීවිතයේ සුදුමත්ක් වෙන මට්ටමට කොහොමද කරන්නේ ඒකට අර ආපෝ රූපේ ත්‍ක්කේ ඉතර දුර කිලමක් කරවගෙන සුදු ටික පකලා ගන්න හම් වෙන්නේ අපි ඉතරම සමාන වෙනවා ආර්ය සමාජාලයට ඉරුවත් ඉන්නේ වෙන්න සමෝම අපේ දැනක සුදුසාරයක දැනගන්න. ඒක ප්‍රශ්නයක් නෙවෙයි මම අද තමයි දැන් බලන්නේ මම දැන් දකින්නේ කියලා. ඒක තමයි මම කරන්නේ මොකද කියන්නේ. ඒක තමයි ආස්වාදයෙන් ආශිර්වාද අමිනික ආශාවෙන් වෙයි. ප්‍රසාදේ ප්‍රසාදේ වගේ වෙයි. ඒක දිලෙම අධ්‍යාත්මයක් කියන්නේ තමයි. ආදා කරගන්න. ජීවිතයක් මේ ආදා මේ ආශිර්වාද පිටේ ආශිර්වාද හොඳේ විතර ගන්න අවශ්‍ය වෙන නිසා මේ විතක් විචාරයේ චෛත්‍ය දෙක ආකාර වෙනසක් මේ චිත්ත වාසනාව නිදිදගෙන මේ ආරම්භ සමතාවක් නඩුවක් විපස්සනා ආරම්භ කරන කුරුචාරයෙන් මගේදී මෙන්න මේ දෙක විපස්සනා විචාරය චිත්තක්ෂණයේ චිත්තක්ෂණයේ සංඛ්‍යාවක් යතු ජවයක් යතු ආරම්භ ආරම්භ කරනවා නම් මේ වාගේ දුක විහාරයක් කරනකොට දෙනස්සේ කුමන අර දුකේ තියෙනවා. ඉතින් දැන් කවදාකවත් ඉතින් නැහැ කිය විකර දැන් ඉතින් මාර කවදාකවත් අර දුක කියලා හලකන්නේ ඒක අලුත් එක්කම දැක්වෙන එකක්. අලුත් එක්ක හදපු දෙයක්. අලුත් දේවල් බලන්න කරන්නේ අපි මේක පේනදී අර දීර්ඝ සල්වාගත ඇත්තකින් බලන්න කරන්නේ අභිප්‍රමෝදයක් කියන විදිහට මේ ඉවැරදි එල්ලය කියන්නේ ඒ වගේම පසුබස්නා වීර්ය කියන්නේ ඕන එකක් නෙමෙයි. කොයි අරතාවක් එකද කියන එකක් තේරීමයි, මේක විචක්කයයි, මේක විචාරයයි, ඊගාදී කන්දිනාත් පාරණක් මේක විචක්කය, මේක විචාරය. ඒවා දෙක දිගට බලන් බලන් යනවා. ඒක යායම් ආකාර වීර්ය ආතාපි ඉලකනාකාරයි. ඉලක්කවල වීර්යයේ කිසිම මේ වගේ කරන්නේ නැහැ. මේ වීර්යය හැරෙන්නේ කරන කායයේ විවේකයෙන් පටන් චිත්ත භාවනාදී මේ චිත්ත විවේකයෙන් පිළිද උපාකාර කරගන්න. ඒ කැප කිරීම කොච්චර කළා විවිධ සංස්කාර පිළිබඳව නැති ආරෝණය. ඊගමණය සමන්ද විස්තරයක් ගියම් නැත්නම් ඒකදී දුකලසුනා. ඒ වගේ අද නානක ප්‍රේමනාම විදිහට අපි හරි ඉතිරි පුළුවන්. ඉතින් බෑ. ඒ තරම් ප්‍රතිපල වෙනස් කරන කතා කරනවා. නමුත් කොච්චර ආදරයෙන් කියලා කියනත් ඒකට ඒ තුවාල දෙන්නේ එළ ආර්ථික සාධක. ඒ නිසා නැවත දෙයක් කරන්න ආදේවල කීවේ ආදේවල විකල්ප කරන කරන්නේ ඉතින් ඉතින් මේකට ඉල්ල වෙච්ච දවස වෙනකොට අපි ආනිවිකෝ අනුවන් තරණය කිව්වට ගැම්මක් ගන්නකොට ස්වාමීන් වහන්සේ මට අනුමන්නේ ඉවරද්දිම ගමන් කරන්නේ අවයෙම ගමන් කරන්නේ උදේම ගමන් ආනික තමයි අපි ප්‍රතිපදාවේ කරන්නේ අනුකූලව කරගෙන යන්නේ සමේ විතර විද්‍යාත්මක පිළිබඳව යෝගාවචරය කරනවා be කියලා අපිට කරන්නේ නැතුව ඒ පැත්තේ කියලා මේක දැන් බලන ඉන්නවා වාගේ ඉවත් වෙන්න පටන් අරගත්තොත් ඔය කියන ප්‍රමෝදයේ වරණ වැඩි ප්‍රමෝදවත් වෙන්න පටන් අරගත්තොත් අපි ඒ වගේ කියන යම් වෙලාවක මම අනායිම මේ සංකීර්ණ ආයෝනේ කරා. ඉතින් වෙලාවක ඉපදි ඉපදිම ගන්න ඕනෑ කියන ඒක නිසාම ඕනෑට වැඩි සීතල කරන්නේ તો පීනනයි උඩට ගහනක් તો ගහගෙන යනවා මෙන්න මේ දෙක නැතුව මේක ඉතින් ඒක ඇතුළත තමයි මේක අපිට දෙන්න කරන්නේ ජීවිතාවකට නැති ප්‍රයෝජන දුමවෙන්න අකේවා විදිහට වෙලාවක ඉස්තිකාර මොනෑ වැඩි සංකීර්ණ ගතියව තියෙනවායි මම කියනවා මොනෑ වැඩි ආයෝජනය කරන එන්නේ ඒගොල්ලෝ දුක් ගන්න කතා කරනවා කරලා ඊට බොහොම ඉස්සෙල්ලා මම මේ විතර විතර හරියට දැනගන්න. ඒ දැනෙවිලා දැන් මට හරි. මම කියනවාර සම්පූර්ණ ප්‍රයත්නයේ විදිහ නතර කරලා මේක දිගට කරගෙන යනවා. දැන් දැන් මම හිතනවා මම ආශාවෙන් ආශාවෙන් හරි කරන වැඩේ කියන්නේ තමයි අන්න ස්පර්ශයෙන් ගොඩ කරලා තමයි ඒක නැත්නම් ඒ වගේ ඒක ඇතුළත අපේ සමේ කුත්‍යය මොකද ඉස්සරහින් කොරකට ඉඳුරේ ඒකත් ඒ පිළිබඳව තමයි අරුතක් වෙනවා මේ දෙකේ ඉස්සත් මේ දෙකේ විමුක්තිමාකාර කාලයක් ඒක නිසා විඳගන්න ඕනේ විමුක්ති විලාසික ගමෝ පවතිනාන ප්‍රොතක්කින ලක්ෂණය තමයි ජීවනයේ තියෙන මේ මේ පස්සේ මතේක පයිමේ දුන්නාගේ බලසුත් ඇතුළට ගියා වගේ ලොකු ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව වැඩි දෙයක් විශ්වාසකාරී දෙයක් ඉස්සරහට ඒක ප්‍රවැත්මේදී ඉස්සරහ. ඒක සුදු සුදු මුනිකා පිටිටේ රැඳෙන සුපෝපන කවදාම කරකට කරලා ඉන්නේ ප්‍රාණහන්නේ සාධනකට ඉතින් විචාර මේකයි ඒක විජේකට මනුස්සයෙක් පාඩම් වල වැඩක් නැහැ.

ආවම පීතිය ස්වරූපේ පහළ වෙන්න වශයෙන් වෙන්නේ ආවම පීතිය තමයි ඉතිතිර දෙකම ජීවේ ඒක උත්නාමී අන්නාමී මොක්ඛාමී අර්මාමී යාකවසේ වේවාමී යාකවසේ එකතන කිල් කරනවා වගේ අයිති කීපකේ දේවල් වෙන්නේ ආත්ම පුහනවගේ ඇසල දේවල් වෙන්න කරනවා සාමාන්‍ය දෙන්නේ මේක සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. සම්පූර්ණ බව දෙකක් නැරගන්න. උත්සාහ කරගෙන තියෙනවා මේ ධර්මයන් එකයි. ඒ වගේම දැන් මහා ලොකුට වැඩ කරගෙන ඉති කිහිලා නම් ඉන්න කරන්නේ. මේ දීලදී ඉන්නේ ඇතුළත තමයි ආරම්භය. ඊට කතාවේ යන්නේ ඒක භාවනා වෙන්නේ නැහැ. අල්ලලා දෙනවා ඒකද. ඉතින්දී මේ වගේ සම්බල විවේකී නැත්නම් මොකද විවේකීද යොමු කරන ගැතිය සමදී ආවනායිය කියනකොට වෙච්චර විස්තර කරලා දෙන්නේ විපස්සනා යෝගාවලියකට පස්සේ යනවා. එන්න කොරම දැනගන්න ඕනේ. මේක මේ ඒ වගේ විතක විකාරයකින් අපරාධ වල ඒ සිද්ධාන්තයේ වෙන්නේ විපස්සනාවදී ආනාපාන ක්‍රියාවේ අපේ ඉරියා වැඩි වෙනවා කියන්නේ ආලේ පස්සේ බලාපොරොත්තු වෙනවා විලා කලාපෝ මේ විදිහට ඒ සුඛ ධානාංග පිළිබඳව අපි කතා කරගෙන මේ සම්පූර්ණ විද්‍යාඥානය තමයි පස්සනා ඥානය කියන තමයි සමාජයේ තියෙන සමාජයේ කියන මොකද දැනගත යුතු මාස්මාන් මේකේ තියාගන්න Thank you. වූ අධිදේශකයන් වහන්සේ මේතිකල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ